ඉතින් පසුගිය දිනේ ගාථාවක් කන්තේච සෝවචස්සතා යන ගාථාව විස්තර කරන්නට පටන් ගත්තට එය සම්පූර්ණ කරන්නට බැරි වුණා. අප දැනගත්ත කන්ති කියන එක ඉවසීම දැක්වීමට යොදන වචනයක්. ඒ අභිවාසන ශාන්තිය, අධිවාසන කන්ති යනුවෙන් එය දක්වා තිබේ. සාමාන්‍ය නිවසීමේ කියන විට ගමියේ තරහා වීමට තරහව ඇති කර ගැනීමට කරුණක් ඉදිරිපත් වූ කල තරහා නොගෙන ඒ ගැන තමාගේ සිතෙහි අමනාපයක් ඇති කර නොගෙන ක්‍රෝධයක් ඇති කර නොගෙන තැන්පත් වීමක් ඉවසීමෙන් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම කෙනෙකු ගැන කියනවා අපි බොහොම ඉවසන කෙනෙක් කියලා. ඉවසන ධනා උපයුදයට ජය පොඩිය කියා අපේ කරවි කවියක් තියෙනවා. ඒ උපයුදයට කියන්නේ සතුරන් ජය ගැනීමට පුළුවන් තැනැත්තෙකු තමා කියා ඉවසන තැනැත්තා. උපයුදයට ජය පොඩිය කියන්නේ ඒ සතුරන් කෙරෙහි ඉවසීම ඇති කරගන්න තැනත්තා ජය ගන්නවායි කියන්නේ. ඒකයි මේ අදහස් කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ එලෙස ඒ ශාන්තිය පිළිබඳව ඒ වගේම මේ වෙන අයත් ඔය සක්‍ර දේවේන්ද්‍ර වගේ පුද්ගලයන්ුත් මේ අවස්ථාවලදී මේ එහෙම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ශක්‍ර දේවේන්ද්‍රයා එක අවස්ථාවකදී ප්‍රකාශ කළ හැටියට සඳහන් වෙනවා යෝ හවේ බලවා සම්තෝ දුබ්බලස්ස තිතික්ඛති තමාහු පරමං කන්ති නිච්ඡං කමති දුබ්බලෝ කියලා. කියන්නේ තමා ශක්තිමත්ව සිටියේදී බලවත්ව සිටියේදී දුර්වලයෙකු කෙරෙහි දුර්වලයාට ඉවසනවා. ඒ දුර්වලයාගෙන් සිදුවන මේ යම් යම් වැරදි. Tamanට කරන ද්‍රෝහිකම් ඔයාදී කවරක් හෝ තමන් බලයේ සිටියේදී තමන් බලවත්ව සිටියේදී ඉවසනවා නම් ඒ තමාය ඊටාම උතුම් ඉවසීම තමාහු පරමං කන්ති ඒ උතුම් ඉවසීමයි කියනු ලැබේ ඒ කවරෙහිද නිච්ඡං කමති දුබ්බලෝ බලයක් නැති දුර්වල තැනත්තා හැම විටම ඉවසන කෙනෙක් කියලා කියන්නේ ඔහුට කිසිවක් කරන්නට බැරි නිසා ඔහු ඉවසනවා. එහෙම නෙවෙයි ඒ Tamanට යමක් කරන්නට පුළුවන් බලේ බලයක් ඇති කෙනෙකුව සිටියේදී තවා අන්‍යයන්ගෙන් සිදුවන ඒ වැරදි දුර්වලයාගෙන් සිදුවන ඒ වැරදි ගැන ඉවසනවා නම් ඒ ඉවසීම උතුම් ඉවසීමකයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. අන් එතනත් එතන ඉවසීමයි කියන එකෙන් තරහවට විරුද්ධ ස්වභාවයක් දක්වනවා. තරහා නොගෙන තරහා වීමට අවස්ථාවක් යෙදුණු කල්හි තරහව ඇති කර නොගෙන සිටීම. එතන ඉවසීමෙන් අදහස් කරනවා. ඉවසීම කියන එක ඊට වඩා බොහොම පළල් එකක්. තව මොයේ දේවල් පිළිබඳ ඉවසීම දැක්වෙනවා මේ කන්ති කියන වචනය. දැන් කෙනෙකු සීත උෂ්ණ, jigaccha, පිපාස කියන මේ වාද ඉවසන්නට පුරුදු විය යුතුයි කියලා පෙන්වනවා. ඒ ඉවසීමද ඉවසීම හැටියටයි ගන්නෙ. කම්ති කියලායි ගන්න. බඩගින්න. සමහරෙකුට බඩගින්න නිසා ඒ ඇති වූ බඩගින්න නිසා තමන් කරන කටයුතු කරගෙන යන්නට බැරි වෙනවා. ඉතින් භාවනා කිරීමක් හෝ එහෙම නැත්නම් වෙනත් ආගමික වැඩයක යෙදීමක් හෝ තමන් කරන වෙනත් ක්‍රියාවක් හෝ බඩගිනි නිසා කරන්නට බැරි වෙයි කියලා ඒ කෙනෙකු ඒ කිරීම අත්හරිනවා එයින් ඒ කිරීමෙන් වැළකී සිටිනවා කළ යුතු දේවල් ඒක මේ ශාන්තිය කියන தത്വයට විරුද්ධ ගැටයක්. ශාන්තිය තිබෙන තැනට ඒ බඩගිනි, පිපාසා, සීත උෂ්ණ කියන මේවා වෙනකක් තවා තමාට ඇතිව තිබෙන රෝගපව හිතේ කැක්කුම්, දතේ කැක්කුම් ආදී වශයෙන් එන ඒ ඒ රෝග තත්වයන් ගැනවද ඒවා එකරම්ම සැලකිල්ලට නොගෙන නොගෙන කල යුතු දෙෙහි යෙදෙන කෙනෙක් වෙනවා මේ කම්ති කියන ගුණය තමා තුළ තිබෙනවා ඒ ඒ ඒ ඒ ඒ විදිහටයි මේ ක්ෂාන්තිය තේරුම් ගත යුතු වෙන්නේ නැත්නම් හුදු ඉවසීම් මාත්‍රයක් නැත්නම් තරහ නොගෙන සිටීමක් පමණක් නෙවෙයි ඒ නිසා කියනවා කන්ති නාම අදිවාසන කන්ති අදිවාසන කන්තික යාය සමන්නාගතෝ භික්ඛු දසහි අක්කෝස වත්තුහි අක්කෝසං ඒ දීක්ෂාන්තිය ඇති භික්ෂුවක් තමන්ට දස ආක්‍රෝෂ වස්තුන්ගෙන් බණින කෙනෙකුන් කෙරෙහිද වදබන්ධනාදී වා විහිංසන්තේ වදබන්ධනයන්ගෙන් තමාට හිංසා කරන කල්හිද එබඳු පුද්ගලයන් කෙරෙහි තමාට බරින දේ නොඇසෙන්නාක් මෙන් කරන දේ නොදැනෙන්නාක් මෙන් ශාන්තිය ඇති කරගනි ඉවසීම පවත්වයි කියලා දක්වනවා අනේ ඒ ඉවසීමයි මෙතන කියන්නේ. ඒකට Tamanට සිදුවන කොයි දේවල් කොයි කරදරද ඉවසන්නට පුළුවන් ගැටි. ඒක Tamanගේ ಗುಣධර්ම දියුණු කර ගැනීමට බොහෝම උපකාරීව පවතින. ඒ නිසා එය මෙලෝ දියුණුව සහ පරලෝ දියුණුව කියන මේ දෙලෝ දියුණුවම ඇති කර ගැනීමට උපකාරක ධර්මයක් සේ කියන බුදුරජාණන් වහන්සේ ඒ මංගල කාරණයක් හැටියට වදාළා. ඒකට මේ කරුණ අපි මේ ස්ථානෙදීම ශාන්ති පාරමිතාව ගැන කතා කරද්දී කිව මේ පින්නතුනට මතක ඇති. ඒ ශාන්තිවාදී තාපසතුමා අනුගමනය කළ ඒ ප්‍රතිපත්තියේ ඇති. වහන්සේ Tamante කරදර හිරිහැර කරන, සමච්චල් කරන, එහෙම මිනිසුන් වාසය කරන තැන්වලමයි වැඩි හැසිරුනේ කියලා දක්වනවා. ඒ මොකද ඒ කෙනෙකුට පුළුවන් තරහා වීමට අවස්ථාවක් නොයනතුරු තරහ නැති කෙනෙකු තරහව දුරු කළ කෙනෙකු හැටියට පෙනෙන්නට පුළුවන්. තරහ ඇති කර ගැනීමට හේතු වන කිසිදු කරුණක් ඉදිරිපත් වන්නේ නැහැ. එහෙම තැනකයි එහෙම වටපිටාවකයි තමා සිටින්නේ. එහෙම අවස්ථාවලදී මේ තැනත්තා තරහ ඇති කර ගන්නා කෙනෙක්ද ඉවසීමක් නැති කෙනෙක්දයි කියලා කෙනෙකුට ලේසියෙන් වටහා ගන්නට බෑ. තමාට තමාටත් බෑ තේරුම් ගන්නට තමා එහෙම තරහව නැගෙන ඉවසීම බොහොම අඩුව තිබෙන කෙනෙක්ද කියලා තේරුම් ගන්නට බෑ. ඒ ඉවසීමක් ඇති බව වටහා ගැනීමට සුදුසු අවස්ථාවක් නොපෙමිනවා. ඉතින් ඒ ශාන්තිවාදී තාපසතුමා එබඳු තැන්වලටමයි ගියේ. විහිළුතාලු කරන, කොළප්පම් කරන, තමන්ගේ ශරීරයෙන් ඇඳගෙන තිබෙන දේවලින් එහාට මෙහාට Tamanව අදින එහෙම ළමයින් සිටින ඒ තැන්වලටයි ගිහින් උන්වහන්සේ වාසය කළේ ශාන්තිවාදී තාපසතුන්. ඒ තැන්වලදී සිදුවන ඒ කිසිදු කරදරයක් Taman ගණනකට ගත්තේ නැහැ. ගත්තේ නැහැ. එහෙම ගන්නේ නැතුව ඒක කොහොම ඉවසුවා. දැන් එහෙම ඉවසන ස්වභාවයක් කෙනෙකුන් ඇති කරගන්නවයි කියන එක ලිහිසි වැඩක් නෙවෙයි. ඒක පේනවා මේ පාරේ යන විට අපිට සමහර ළමයින් සමහර ලොකු අය එහෙම ඔය පාරේ යන වයස්ගත වයසක අම්මලා ඉන්නවා. එහෙම අය. ඒ වගේම තව වයසක මිනිසුන් පාරේ යන විට ඔවුන්ගේ ඔවුන් ඇඳ තිබෙන දේ වලින් අදිනවා. ඔවුන්ගේ අතින් පයින් එහෙමින් අදිනවා. සමහර විටක ගල් මුල් ගහනවා. ඔවුන්ව තරහ කරවන්න. එහෙම කරන අවස්ථාවලදී මේ මිනිසුන් බොහොම තරහ වෙනවා, කිපෙනවා. සමහර විට වුණොත් ගල් අරගෙන ගහනවා. බනිනවා. පරිශ වචන කියනවා. මේක එහෙම තැන්වලටයි මේ බෝධිසත්වයන් වහන්සේ ගිහින් තිබෙන්නේ. ඒ කරන කරදර එකක්වත් මහන්සේ ගණන් නොගෙන තමන්ට නොකරන තමන්ට නොකියන දේ හැටියට සලකාගෙන ඒ තැන්වලදී මහන්සේ හැසිරලා තිබෙනවා. ඒ නිසා මහන්සේගේ මේ తත්වය සමහර විට වෙනස් විය හැකි සලකන්නට පටන් ගත්තොත් කියලා සමහර විටුවා. හිතලා උන්වහන්සේට මේ ආහාර පාන ගෙනගෙන පිළිගන්නන්නට පටන් ඒ වෙලාවලදී උන්වහන්සේ ඔවුන් කෙරෙහි අමුතු දයාවක්, අමුතු ලෙන්ගත්කමක්, ඇල්මක් දක්වලා නැහැ. ඒ වාද මේ දෙපිරිසෙන්ම ලැබෙන ඒ අපකාර උපකාර කියන මේ දෙක කෙරෙහිම එකාකාර වූ තත්ත්වයක් පවත්වමින් උන්වහන්සේ ඒ ශාන්තිය පුරුදු කරලා ඒකයි ශාන්තියෙන් අදහස් කරන්නේ. ඒක කෙනෙකුට ඇති කරගන්නට පුළුවන් නම් ඒක මොන தത്വයකටද කිට්ටු? කාටද ඒ බඳු தത്വයක් ඇති කරගන්න හැක්කේ? රහතන් වහන්සේ. රහත් ගුණයක් ඒක. රහතන් වහන්සේ කෙරෙකු කෙනෙකු කෙරෙහි පවත්නා ගුණයක්. ඒ නිසා ඒ විදිහේ ඉවසීමක් කෙනෙකු ඇති කරගෙන තිබෙනවා නම් ඒ තැනැත්තාට තමන් සීල් සමාදන් වෙලා කරන සීලාවර්ජනා කිරීමේදී රාතන් වහන්සේලා ගැන සඳහන් කොට ඒ සීලාවර්ජනය කරන්නාක් මෙන් ආවර්ජනා කරන්නාක් මෙන් තමාගේ තිබෙන ශාන්තිය ගැනද තමාට සලකා ගන්නට පුළුවන් සලකා බලන්නට පුළුවන් එලෙස ආවර්ජනා කරන්නට පුළුවන් මේ පිළිතුන් දන්නවානේ සීල් සමාදන් වූවන් සීල් ආවර්ජනා කිරීම වශයෙන් රහතන් වහන්සේ දිවිහිමියෙන් පරපම් නැසීමෙන් වැළකුණුසේක. මමදාද ඒ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන්ව රැකීමෙන් ඒ රහතන් වහන්සේට අනුව හැසිරෙමි. රහතන් වහන්සේලාට අනුව හැසිරෙමි කියලා ඒ එකිනෙක ශික්ෂාපදයක් පිළිබඳ ඒ ඒ ශික්ෂාපද රැකීමේ ඒ ශික්ෂාපදයන්ගෙන් වැළකින වැරදි ක්‍රියාවන්ගෙන් රහතන් වහන්සේලා දිවිහිමියෙන් වැළකුණු බව සලකා තමනුත් ඒ රහතන් වහන්සේලා අනුව අද හැතිරෙනවයි කියා ඒ ආවර්ජනා කිරීමේදී තමන්ම කියාගන්න. ඒ වගේ අපට පුළුවන් රහතන් වහන්සේ තමන්ට සලකන තමන්ට කරදර කරන හිරිහැර කරන වෙනකක් සබා තමන්ව මරන්නට හදන. එහෙම අය කෙරෙහිද මහන්සේලා ඉවසන කියන ඉවසීමේ කියන්නේ ශාන්ති ගුණය තවත් කළා. මාද ඒ ශාන්ති ය කියන මේ ගුණය මා තුළ ඇති කර ගැනීමෙන් දියුණු කර ගැනීමෙන් රහතන් වහන්සේලාට අනුව හැසිරෙනවයි කියලා Tamanට ඒ ගැන පුළුවන් ආවර්ජනා කරා. අනේ එහෙම ශාන්තියක් ගැනයි මේ කියන්නේ. ඉතින් ඒක ලේසි නෑ කෙනෙකුට ඇති කර ගන්නවයි කියන එක. බොහොම අමාරුයි. සමහර විට ඒක එහෙම එකකට උත්සාහ කළත් වටපිටාවෙන් Tamanට ඒ ගුණය රැක ගැනීමට බාධා වෙන්නත් පුළුවන්. සමහර විටක Taman ගේම අය කියන්නත් පුළුවන්. මේ මොන ඉවසීමක්ද කියලා. ඕක නිකම් දුර්වලකමක් නේද කියලා. නේ? දුර්වලකමක් නේද කියලා. අපේ පැත්තේ මේ ගෑනු දවියවත් ඔහොම විදිහට ඉවසන්නේ නැtei කියන්නේ. එහෙම කියලා තමාව පොළඹවන්නට පුළුවන්. ඒ ඉවසීමේ ගුණය තමා තුළ නැති කරගන්නට. හිමයක් තිබෙනවා. සමහර විනානේ කුඩා ළමයි එන්නේ. ළමයින්ම උනන්දු කරනවා මේ ඔවුන් අතර මුටිමැට උපහාර කරගන්නට. කුටි වැට කොමාර කරගන්නට පිටින් ඉඳගෙන. ඒ වගේ ඇති. එනිසා ලෝකයේ එහි එහෙම ඒ ශාන්ති ගුණය සමාසුල ඇති කරගෙන දියුණු කර ගැනීම කියන එක තාම අමාරුයි. ඉතින් අමාරු ඒවා තමයි අප කරන්නට උත්සාහ කළ යුතු ටික. ඒක ඒ ಗುಣධර්ම දියුණුවක්. එහෙම නැත්නම් නොවිවසන ගතිය තමා තුළ තිබෙනවයි කියන එක තමාට සතුට වෙන්නට පුළුවන් කරුණක් නෙවෙයි. ඒ ඒක ගුණයක් නෙවෙයි. ඒ නිසා එය සතුටට කර්මක් නෙවෙයි. Taman පුළුවන් තරම් මේ ඉවසීමේ ගුණය දියුණු කරගන්න. ඉතින් ඒ තහවීම ගැන පමණක් නෙවෙයි අර මා ඊට පසුව කී අනිත් කර්ම පිළිබඳව. සමහර විටක අපි ඉතා සුළු දෙයක් නිසා සමහර දේවල් අපි අත්හරිනවානේ. කළ යුතු දේවල් අත්හරින. සමහරට දැන් බඩගිනි දැන් බහැයි කියලා. දැන් සමහර ළමයි ඉන්නා පාඩම් කරන්නට වේලාව ආවම තමා නියමිත වශයෙන් ඒ වේලාව තුළ විපාදම් කරනවා. නමුත් සමහර දවස් වලට කියනවා දැන් බොහොම බඩගිනි. ඒ නිසා බෑ පාඩම් කරන්න. මොකද එයාට බෑනේ බඩගින්න ඒ නිවාකරණයට තව ඉදිරියට පුළුවන් කමක් තිබෙනවා. එතෙක් ඉවසන්නට බෑ ඒ බඩගින්න. ඒ නිසා ਉਹ කළ යුතු වැඩේ අත්හරින. ඒ වගේම තමයි අර ඒක ඔය වීරයේ මද වීරයේ හිණ අයටත් ඇති තත්ත්වයක්. එමෙන්න මේ හැම එකක්ම ඉවසන්නට. සමහරුත් ඒ තාසුදු දෙයක් ප්‍රශ්නේ කියලා සමහරෙක් අනිත් වැඩ ඔක්කොම අත්හැරලා. බොහොම රස්නේ කිසිවක් කරන්න බෑ ඒක. නවත්නවා වැඩ. මම සමහර මේ මේ බෞද්ධත් නෙවේ. වෙනත් ආගමිකයන්. කේවල දින සමහර පොතක. රොබර්ට් ලූයිස් ස්ටිවන්සන් කියලා කියේ ලේකකී. ලේකකී ගුණය ගැන කියවන විට පුදුම හිතෙනවා. ඔව් ඔව් පපුවේ අමාරුවකින් කන්සම්ප්ෂන් කියන ක්ෂයරෝගයෙන් පෙළුනේ. ඒ එහෙම පෙළුණු තැනත්තා ඔහුගේ හිතදාව ඉවසාගත නොහෙන අවස්ථාවලදී ඔහු කියනවා මම ඔහුගේ ජීවිතය පිළිබඳව කියන තැනදී මගේ ජීවිතයේ කිසිදු දිනක් මම රෝගී තත්වයෙන් නිදහස්ව සෞඛ්‍ය සම්පන්නව අසුවල් ගිනිහි සිටියයි කියලා කියන්නට බැරිය. එහෙම වුණා ඒ කටයුතු අත්හැරියේ නැtei කියලා. එයාට හිතියයි කියන්නේ යාළුව දෙන්නේ එක යාළුවෙක් තමයි යාගේ දෙහෙත් බෝතලේ. එක යාළුවෙක්. ඒ කියන්නේ නිතරම දෙහෙත් දිවි හිටියේ. එයා කියනාගේ හිත රුදාව. ඉවසාගත නොවන හිත රුදාව. ඒ වගේම ෂෝර රෝගයේ අර කැස්ස ඇතිලා ඉගෙටම කහින වේලාවලදී ඔහු ඔහු කරන වැඩේ අත්හැරියේ නැtei. ඒ ලියකීවි ලොකු කලේ ලිවීම. ලිවීම කලේ කන්ත කර්තෘවරයෙක් හැටියට. ලියකීවි කවරක් වුණත් කාණ්ඩෝ ඒ ඉවසීම පුරුදු කලේ නැත්නම් මේ දේ නැත්නම් පුරුදු කලේ නැත්නම් Tamanට ඒ ඇතිව තිබෙන රෝගී తত্ত্বය ඉවසාගෙන Taman කළ යුතු වැඩවල යෙදුනේ නැත්නම් ඔව් ඒ රෝගයටම යට වෙලා ඔහු විසින් වෙන කිසිවක් නොකොට තමගේ ජීවිතය අවසන් කරගන්නවා. මේ ජීවිතාවසානයේත් එක්ක ඔහු මම ලෙඩෙක් මට මොනවත් කරන්න බෑ කියලා නිකන් ඉදී. එහෙම නෙමෙයි ඔහු ඒක ඉවසුවා. ඉවසලා Tamange කටයුතු කරගෙන. එනේ ඒක බොහොම වැදගත්. ඒ ඉතින් අපි දන්නවනේ අපි අපි කාටද රෝග නැත්තේ? අප කාටද කරදර හිවිහැර නැත්තේ? ඒවා ඉවසාගෙන Tamange කළ යුතු වැඩ ටික කරගෙන යාමට ඒවා කොහොම ඉවසන්නට පුළුවන්කම් තමාට තිබෙන්නට ඕනේ. එහෙම නැත්නම් තම නැති කරගන්නට ඕනේ. සමහර විටක අපිට නෑ ඒ වීම. ඒක ඇති කරගන්න. එහෙම ඇති කරගත්තම බොහොම දියුණු වෙන්නට පුළුවන්. මේ දියුණුව කියන එක කොයි පැත්තෙන් දැල්වත් මේ දියුණු වෙන අය ඒ විදිහේ ඉවසීමක් ඇති අය. ඒ ඇයි අපි ශාන්තිය ගැන කියපු කරුණු ඊළඟට එන්නේ සෝවචස්සතාව. සෝවචස්සතාව කියන්නේ සුවච බව. අන්නේකුගෙන් ලැබෙන අවවාද අනුශාසනා පිළිගන්නා ගතිය. ඒකයි සුවච භවය කියන්නේ. ඒ සුවච භවයට විරුද්ධ ස්වභාවය තමයි දුර්වච භවට. දුර්වච. එයා කවදාවත් අන්නේකුගේ අනුශාසනයක්, උපදේශයක්, අවවාදයක් පිළිගැන්මට ලැස්ති නැහැ. එහෙම නැත්නම් තමයි දුර්වචයක්. නමුත් ඒ සෝත තැනත්තා සෝතසතා ගුණය තමා තුළ තිබෙන තැනත්තා අන්‍යයන්ගේ ප්‍රසාදයටද භාජන වෙන කෙනෙක්. ඒ තැනත්තාට Taman දන්නා දෙයක් තමාට පුළුවන් තරම් හොඳින් කියා දීමට. ඔහුගේ ගුරුවරු වැඩිහිටියන් ඥාති මිත්‍රයි කවරෙක් හෝ කැමති වෙනවා. මොකද කවරක් දෙයක් කියා දුන්නා පිළිගන්නට ලෑස්ති කෙනෙක්. ඒ නිසා ඔහු අවවාදක්ෂමයි. අවවාදයේ ඉවසන කෙනෙක්. අනුශාසනයේ ඉවසන කෙනෙක්. එහෙම නොවිසීමක් ඇති කෙනෙක් වෙතොත් නැත්නම් ඒවා පිළි නොගන්නා කෙනෙක් වෙතොත් දවසක් දෙකක් අවවාද අනුශාසනා කොට මොහුගේ තිබෙන දුර්වචකම තේරුම් ගත්තොත් සමහර විට තමන්ට ඒ ලැබිය ලබාගත හැකි ඉතා උසස් අවවාද අනුශාසනා නොලැබී යන්නට පුළුවන්. එහෙම නොලැබී යන්නට හේතු වෙනවා. මොකද කොයිතරම් කීවත් වේද නැත අහන කෙනෙක් නෙවේ. දැන් ඒකට හොඳ නිදර්ශනයක් තමයි මේ ශාසනයෙන් අපට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගිහි කලක වංශේ සිද්ධාර්ථ කුමාරයන් වශයෙන් සිටියේදී සිටි ඇමතිවරේ තමා චම්මකයා චන්නමා පසු කල මහණ වුණා. ඒ මහණ වෙලා තමා බුදුරජාණන් වහන්සේගේ ඒ ගිහි සම්බන්ධය තමා හා බුදුරජාණන් වහන්සේ සමග තිබුණු. يعني බුදුරජාණන් ඒ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ ඇමතිවරේ සුද්ධෝදන රජතුමාගේ ඇමතිවරේ ඒ නිසා අනිත් වික්ෂුන් වහන්සේලා කියන දේවල් අහන්නට පිළිගන්නට ලෑස්ති වෙන්නේ නැහැ. තමන්ගේ හිතුවක්මයි කලේ. ඒ අවවාද අනුශාසනා පිළිගන්නා කෙනෙකුව නොවේ සිටියේ. ඉතින් බොහෝ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. ඒ ඔහුගේ පරණ තාලෙටම ඒ අවවාද පිළිගෙන යනව කටයුතු කළේ නැහැ. ඉතින් ඒ භික්ෂු වහන්සේලාට වර්තමාන ව්‍යවහාරයේ මිනිසුන් කියන හැටියට නම් මේ චන්නහාමුදුරුව එක විදිහක හිතරදයක් තිබුණා. ඒ කියනවා හිතරදයක් ඒක. ඒ කියන දේ ආන්නේ නැතුව Tamante හිතන හිතන දෙයක් කරන අවවාදක්ෂම කෙනෙකු නොවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පිරිණිවීම ආසන්න වූ කාලෙහි ආනන්ද හාමුදුරුවන් ඇතුළු එක කාරණයක් තමයි. බුදුරජාණන් වහන්සේගෙන් ඒ අන්තිමට ලබාගත් අවවාද අතුරෙන් එකක් තමයි මේ ඡන්න හාමුදුරුවන් පිළිබඳව අප කෙසේ පිළිපැදිය යුතුද? ස්වාමීන් ඡන්න භික්ෂුව සම්බන්ධව අප කොහොමද පිළිපදින්නට ඕන? එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාළේ ඡන්නයන්ට භක්ම දණ්ඩේ පනවන්නේ. භක්ම දණ්ඩේ පනවන්නේ. ඉතින් අහුව භක්ම දණ්ඩේ නම් කුමක්ද? ඔහුට අවවාද කිරීම, අනුශාසනා කිරීම, ඔහුගේ වැරදි පෙන්වීම, ඔහු හරිම ගැරීමට කරුණු කීම කියන මේවා එකක්වත් නොකොට ඔහුගේ හිතුවක් කරන්නට ඉඩ අවවාද දෙන්නට එපයි. ඉතින් ඔය කාරණය පස්සේ සම්ම හාමුදුරුවන්ට දැනගන්නට ලැබුණා. එතෙන්දී මහ භයකටපත් තමන්ට අවවාද අනුශාසනා කරන්නට එපයි කියා බුදුරජාණන් වහන්සේ ධර්මදණ්ඩේ පනවන්නට කිව්වයි කියන මේ කාරණය දැනගත්ත හැටියේම වික්ෂුන් වහන්සේලාට වැඳලා සමාව ඉල්ලාගෙන ඊට පස්සේ ඒ හැදුනා කෙනෙක් හැටියට අවවාද පිළිගන්නා කෙනෙක් බවට පත් වුණා. ඒ ඒ සෝචත්තද භාවය බොහොම සමාජ දියුණුවට හේතු වන කරුණක්. දියුණුවට හේතු වන කරුණක්. දැන් අප දන්නවනේ අප වුණා. කියන දෙය වරක් කියලා දෙකක් කියලා අහන්නේ නැත්නම් ඊළඟට ඒ කීමට කැමති ගන්න. ඒ හදන්නට බැරි කියලා හරිගත් ගන්නට බැරි කෙනෙක් කියලා බොහෝ විට අත්හරින්නට සිදුවේ. ඒක කෙනෙකුට සිදුවන මහත් පාඩුවක්. ඒක සමහර විටක ඒ කරත්තන්ගේ තිබෙන අර ගර්වය, මානය මේක ඒවා තිබෙනවා. ඒවා නිසා හිතන්නට පුළුවන්. ආ අපට මොකද ඒක ගිල්ලන්ගෙන් අහන්නට ලැබුණ නැති වුණාට කියලා එහෙම හිතෙන්නට පුළුවන්. අපට ඕන දෙයක් කරත් හැකියි කියලා. නමුත් ඒක Tamanta සිදුවන, Tamange ජීවිතේට සිදුවන මහත් අලාභයක්. අලාභයක්. ඒ සෝවචස්සතා ගුණය බොහොම උසස් ලෙස රැක්ක වික්ෂුන් වහන්සේ නමක් ගැන සඳහන්. මේ පින තුනක් තිබෙනවානේ රාහුල හාමුදුරුවෝ ගැන. රාහුල හාමුදුරුවන් දිනපතා උදේට වැලි දෝතක් අරගෙන උඩට දාමයි මේ තරම් අවවාද අනුශාසනා අද මට ලැබේවා මොකද හැදෙන්නට බලාපොරොත්තු වෙන ඉක්මෙන්නට බලාපොරොත්තු වෙන කෙනෙකු බැරි. ඒ අවවාද අනුශාසනා වලින් Tamante ලැබෙන ප්‍රයෝජනය දන්නානේ. ඒ නිසා මේ සෝචත්තතා ගුණය සාදු සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ වදාරා. ඒ සම්භක්මචාරීන්ගේ ඕව සම්තික ඕවාද අනුශාසනී ප්‍රතිලාභ හේතුතු කියලා කිව්වේ ඒකයි. අවවාද අනුශාසනා ලැබීමට එය හේතුවක් වෙනවා. ඒ වගේම දෝෂ පහන ගුණාධිගම හේතුතු. ඉතින් අවවාද අනුශාසනා අහන්නට බැරි කමක් යමෙකුට ඇත්තේ නම් ඒ ඒ බැරි කම වනුයේ ඔහු තුල පවත්නා වූම නරක ගති. නරක ගති කියන්නේ කෙලෙස්. දුර්ගුණ හැටියට පෙනෙන පෙන්වන කෙලෙස් මොනවාද? දැන් කවුරුවත් අපට කරන අවවාදයක් අනුශාසනයක් සලකා බැලීමටවත් අසන්නට කැමති නැති කෙනෙක් තමා ගැනම ඕනාට වඩා හිතාගෙන තිබෙන ගතිය නිසා. ඒ මොකද ඒකට කියන්නේ මානෙ කියලා. මානෙ. මානෙ බොහොම දලගඳු දෙයක් නේ. මේ දින තුන අසා තිබෙනවානේ. සමහර එක් පිළිබඳව කියන්නේ ඒක එයා මෝල්ගස් කිල්ල කෙනෙක් වගේ කියන්නේ. එයා නැස්ති නෑ නැමෙන්නේ. මේක තමන්ට අඩුවක්, පාඩුවක්. තමන්ට මදිකම කියලා සැලකන. එහෙම සැලකන්නේම තමයි අපිට තිබෙන මානෙ. එහෙම නෙවෙයි. අපි කරුණ අනුව යමක් අපට පහදා දෙනවා නම් අපට තේරෙනව නේ අපට වැටහෙනව නුවණ තිබෙනවා හිතන්නට පුළුවන් ඒ නිසා කියන දේ අහන්නට ඕන මා වරක් දේශනාවකට සවන් දීගෙන සිටින විට මට අසන්නට ලැබුණ කාරණයක් තමයි ඒ ඒ ඒ ප්‍රකාශය කළේ මා පමණක් නෙවෙයි අපේ බෞද්ධයන් බොහෝම ගරු කරන බොහෝම සලකන වික්ෂුන් වහන්සේ නමක් සමහර විටක සමහර කෙනෙක් උන්වහන්සේව මේ දක්වා Tamanගේ ඇසින් දැකලා නැතුව ඇති. උන්වහන්සේ තාම ජීවමානව වැඩ සිටිතා. උන්වහන්සේ වරක් ප්‍රකාශ කළා මෝඩයතු කියන බසක් වූවා. අහගෙන ඉන්නේ. ඒක අහගෙන ඉන්නේ. සමහර විටක එයිනුත් අපට ගන්නට දේවල් පිළිෙන්නට පුළුවන්. ඒ නිසා සමහරෙකු එහෙම අවවාදයක් අනුශාසනයක් කරනවා තබා එහෙම පටන් ගන්නටවත් ඉඩ දෙන්නේ නැහැනේ. එහෙම ඉඩක් නැහැ. ඕකෝනේ නෑ මට අහන්නේ කියලා යන ගතියක් තියෙනවා. ඒක වැරදි. සම තමන්ගේ ඇස් අරගෙන දේවල් තිබෙනවානේ. බොහෝ විට අපි මුලා වෙනවා. සමහර කරුණු වල. ඉතින් ඒ එකිනෙක කෙනාගේ මුලාව ඔවුනොවුනටම ගැටෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. ඒක මොකද තමන් හරි කියලා සලකාගෙන සිටින්නේ. අපි දෘෂ්ටි ගැන ගත්තොත් දෘෂ්ටි ගැන කල්පතොත් ලෝකයේ දෙවියන් වහන්සේ විසින් මවන ලද්දක්. ඉතින් මේ දෘෂ්ටිය තදින්ම ගත්ත කෙනෙක්ට එබන්දක් විය නොහැකි කියලා කොයිතරම් කරුණු කීවත් කරන්නට උත්සාහ කළත් මේ අදහසයි මොහු කියන්නට එන්නේ මෙහෙම දෙවියෙකුගේ නැවීමක් නැtei කියන එකයි නෑ ඒක පිළිගන්නට පුළුවන් එකක් නෙවෙයි කියලා ඒක පාතම යනවා පැත්තකට තමන්ට අහන්නට උවමනාවකුත් නැහැ එහෙම තමන් තදින් පිළිදලා සිටින්නේ යම් කිසි මේ දෘෂ්ටියක. අනේ ඒ වගේ දෘෂ්ටිගතක වෙන්නට නරකයි. දෘෂ්ටිගතක වෙන්නට අනිතක මොනම කරුණක් නිසාවන් ඒ තරහව ඇති කරගත යුතු නැහැ. තරහ වීම හොඳ ගුණයකුත් නෙවෙයි. ඒකට තරහ වෙන ගතිය, මානය කියන මේවා නිසා තමයි Tamanta අර සෝචසුතා ගුණය දිනු කරගන්නට බැරි. ඒ නිසා ඒක කලකන්න ඕනේ. එහෙම අවස්ථාවක් ආවොත් සමහර විටක සමහර අපි කාටත් එහෙම අවස්ථාවක් යෙදিলা ඇති. කාට? අපේ මව්පියන්ගෙන් අපිට ලැබෙන අවවාද අනුශාසනාවලදී ඒවම සලකා හැකියි. ඒවා අහන්නට ඒ දේවල් නෙවෙයි කියලා සලකන දරුවන් වශයෙන් ඉන්නට පුළුවන්. ඒ වගේම තමන්ගේ මිත්‍රයින්, තමන් ඇසුරු කරන්නම් ගුරුවරයන්, එයාදී කවරේ ඒ ඒක හොඳ නෑ. ඒ ඒ නිසා සෝවචක්කතා ගුණය පිළිබඳව නිතර Taman මතක් කරගන්න ඕනේ. Tamanට. ඒ සාමුද ගුණයක්. ගුණයක්. ජීවුනන්නට පුළුවන්. ඒ නිසා ඉතින් මේ සාසනය ගැන කලකතොත් සාසනෙහි මේ උසස් ගුණයන්ට සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණීමට ඒ හැමදෙනා වහන්සේලාටම හැම කෙනෙකුටම හැකි වූයේ ඔවුන් තුල පැවතියේ සෝවචත්තතා ගුණය නිසා කියන එක සැලකන්න. එහෙම නැත්නම් ඒ தത്വයට පැමිණෙන්නට බෑ. සුවච වෙන්නට. විශේෂයෙන්ම ගුරුවරුන්ට. මේ මෞපියන්ට. Tamante මඟ දක්වන කල්යාණ මිත්‍රයන්ට. කියන මේ අය කෙරෙහි ඒ සෝවචත්තතා ගුණය පවත්වන්නට ඕනේ. ඉතින් ඒක Tamanගේ මෙලොව පරලොව කියන ඒ දියුණුව පමණක් නෙවෙයි. Tamanta මේ සංසාර දුකෙන් මුදෙන් නිදහස් වීමට හේතු වන කාරණයක් පවතින. ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා මංගල කාර්යය. ඊළඟටයි සමනානංච දස්සනංච. ඒ ශ්‍රමණයෝය කියන මේ වචනයට ඉඳුරාම ගැලපෙන ඉඳුරාම ඒ වචනාර්ථ වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ සමිත පාපෝති සමනෝත. කියන්නේ ඒ පව් සංසිඳන පව් දුරුකල අය. ඒ ශ්‍රමණ ධාත්මන කියන මේ වචනය උඩත් පිරිසින්න බුදුරජාණන් වහන්සේ යොදා තිබෙන්නේ ඒ එයින් අදහස් කරලා තිබෙන්නේ බොහෝ තැන්වලදී ධම්මපදෙහි ධාත්මන වර්ගයේ එහෙමත් ධාත්මන කියන වචනය මහන්ත දක්වා තිබෙන්නේ රහතන් වහන්සේ දැක්වේ. රහතන් වහන්සේ ගැන සඳහන් කිරීම. ඉතින් සමනාලංච දර්ශනං කියන එකෙන් ශ්‍රමණයන්ගේ දර්ශනයද ශ්‍රමණයන් දැකීමද කියන ඒකත් මංගල කාරණයක් කියලා. ඉතින් උපසමිත කිලේසානම් පාදි භාවිත කාය වචී චිත්ත පඤ්ඤාණ. උපසමිත කෙලෙසාමයි කියන්නේ සංසිඳ වූ කෙලෙස්. හා වඩන ලද වඩන ලද දියුණු කරන ලද කාය වචී චිත්ත කය වචන සිත හා පඤ්ඤාණ ප්‍රඥාව. ඒතකොට දියුණු කරන ලද කය වචන සිතේදීවේ කය වචන සිත කියන මේ තුන් දොරින් සිදුවන වැරදි වලින් වැළකී ඒ කය වචන සිත යන තුන් දොරින් සිදු කෙරෙන යහපතෙහි යෙදුණු නුවණ දියුණු කරගත් උත්තම ධමත සමත සමන්නාගතාම උතුම් වූ සීල සමාධි ප්‍රඥා කියන මේවායින් යුක්ත වූ අබ්බජිතානං උපසංකමන උප ဋ ාන අනුස්තරණ ශ්‍රවණ දහස වහන්සේලා වෙත එළඹීම ඒ ප්‍රවෘත්තියන් වහන්සේලා වෙත එළඹීම උන්වහන්සේලාට වටෙන් කිරීම උන්වහන්සේලා සිහි කිරීම හා උන්වහන්සේලාගේ ගෙන් ඇසීම දක්ෂක කියන මේ සියල්ලම ගැනයි මේ සමනාහංච දක්ෂණං කියන එකෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරලා තිබෙනවා. ඒ සියල්ලම දැක්වීමට ඉතා අඩු කාරණ මේ කරුණු අතුරෙන් පළමු කොටම පළමු කොටම ඇතිවන කාරණේ දැක්වීමටයි දක්ෂණන් කියලා. දකින්නයි. ඉතින් දැකලා ඊළඟට එළඹෙනවා. මේ මහන්සියලා වෙච්චට වටෙන් කරනවා, අසනවා. ප්‍රතිවිලින් යන්නේ. ඉතින් ඒ මුල මුලදීම සිදුවන කාරණා දක්ෂණන් කියන එක මහන්සිය බදාලා. ඒ ඒ මොකද එම දර්ශනය බොහොම මංගලයක් උසස් දෙයක් එනත්නම් දියුණුවට හේතු වන කරුණක් කියලා. බොහොම උපකාරක දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක සූත්‍රයක වදාරා තිබෙනවා. සීල සම්පන්න සූත්‍රය කියලා. සීල සම්පන්න සූත්‍රයේදී නම් එන්නේ ඒ සීලාදී ගුණයන්ගෙන් ඉතා උසස් තත්වයක වැජඹෙන ස්වාමින් වහන්සේ කෙනෙකු නැත්නම් වහන්සේලා පිළිබඳව දැක්වීමට. මහත් වදාරනවා යේතේ භික්කවේ භික්ඛු සීල සම්පන්නා සමාධි සම්පන්නා ප්‍රඥා සම්පන්නා විමුක්ති සම්පන්නා විමුක්ති ඥාන දර්ශන සම්පන්න. යම් භික්ෂු වූ සීලෙන් යුක්තද සමාධියෙන් යුක්තද ප්‍රඥාවෙන් යුක්තද විමුක්ති කියන ඒ ඵලයෙන් යුක්තද විමුක්ති ඥාන දර්ශන සම්පන්නා. කියන්නේ ඒ විමුක්තිය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරන නුවණින් යුක්තද කියන එක. ඕවාදකා විඤ්ඤාපකා සම්දක්ෂකා සමාදපකා සමුත්තේනිකා සම්පහන්සකා අවවාද කරන්නා වූ කරුණු දක්වන්නා වූ පෙන්වන්නා වූ තමාවත් ඒ කියන ලද ගුණ ධර්මයන් උපදවා ගැනීමෙහි සමාදම් කරවන්නා වූ ඒ සඳහා තමාගේ සිත උත්සාහවත් කරවන්නා වූ තමන්ගේ සිත සිතෙහි සම්ප්‍රහන්සනය කියන ප්‍රීතිය උපදවන්නා වූ ඒ වගේම තමන්ට ඒ ඒ කරුණු කියා දීමෙහි දක්ෂ වූ එනේ සද්ධර්මයේ සද්ධම්මස්ස අලං සමක්ඛාකාරෝ සද්ධම්මක් වෙනවා. ඒ සද්ධර්මය හරි හැටියට කියා දීමේ දක්ෂ කියා දීමට හැකි වූ. මෙහෙම භික්ෂූන් වෙත්නම් දක්ෂනම් පහම් භික්කවේ තේසම් භික්ඛූණං බහූපකාරං වදාමි. මහණෙනි, එබඳු භික්ෂූන්ගේ දර්ශනයේද බහූපකාරං වදාමි. බොහෝම උපකාරයයි වදාරන ප්‍රකාශ කරේ. ඒ දැකීමම බොහෝම උපකාරයි. සවනම් පහන් භික්කවේ තේසම් භික්ඛූනම් බහූපකාරං වදාමි. ඒ භික්ෂූන් පිළිබඳව අහන්නට ලැබීමද මහණෙනි බොහෝම උපකාර පිණිස පවත්න බව කියමි. උපසංකමනම් පහන් භික්කවේ තේසම් භික්ඛූනම් බහූපකාරං වදාමි. ඒ භික්ෂූන් වෙත එළඹීමද මහණෙනි බොහෝම උපකාරයයි කියමි. පෛරුපාසනම් පහන් ධික්කවේ ධිත්තේසම් ධික්ඛූනම් බහූපකාරම් වදාමි. මෙතෙලෙවිලා මහන්සලාව ඇසුරු කිරීමද බොහෝම උපකාරයයි කියනි. අනුස්තරණම් පහන් ධික්කවේ තේසං ධික්ඛූනම් බහූපකාරම් වදාමි. ඒ භික්ෂූන් ගැන නැවත නැවත සිහි කිරීමද මානෙනි බොහෝම උපකාරකයි වදාරමි. අනු අනුපබ්බජ්ජහං පහං වික්කරේ තේසම් භික්ඛූනම් බහූපකාරං වදාන අනුපබ්බජ්ජම් පහං කියන්නේ ඒ භික්ෂූන් අනුව ඒ භික්ෂූන් අනුව ප්‍රවෘජාවට ඇතුළු වීමද ඒ භික්ෂුව අනුගමනය කොට ඒ ප්‍රවෘජාවට පැමිණීමද ඒ භික්ෂූන් අනුගමනය කොට ප්‍රවෘජාවට පැමිණීමද මහණෙනි බොහෝම උපකාරයයි ප්‍රකාශ කරන්නේ සංකිට්ඨ හේතු. ඇයි ඒ හේතුව? තථාරුකේ භික්කවේ භික්ඛු සේවතෝ අජතෝ පෛරුපාකතෝ එබඳු භික්ෂූන් සේවනය කර සේවනය කරන භජනය කරන පෛරුපාකණය කරන කිරීම වෙද්ද ඒ කිරීම නිසා අපරිපූර්ණෝපි සීලක්ඛම්භෝ භාවනා පරිපූර්ණ දච්චති සම්පූර්ණ නොකල සීලස්කන්ධය සම්පූර්ණ කරගනි. පාරිපූර්ණං ගච්ඡති. අපරිපූර්ණෝපි සමාධික්ඛන්‍ධෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. තමා නොවැඩන ලද දියුණු කර නොගන්නා ලද ඒ සමාධිස්කන්ධයේද දියුණුවට සම්පූර්ණ කර ගැනීමට පැමිණේ අපරිපූර්ණෝපි පඤ්ඤාස්කන්ධෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. ඒ සම්පූර්ණ නොකරන ලද ප්‍රඥාස්කන්ධයේද සම්පූර්ණ කර ගැනීමට පැමිණීමට සිදුවේ. අපරිපූර්ණෝපි විමුක්තික්කම් දෝ භාවනා පරිපූර්ණං ගච්ඡති අපරිපූර්ණෝපි විමුක්ති ඥාන දර්ශන දර්ශන කම්දෝ භාවනා පරිපූර්ණං ගච්ඡති අර භික්ෂුන් වහන්සේලා ලබා තිබුණු ඒ මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේවාද ඒ තමා උන්වහන්සේලාව ඇසුරු කිරීම නිසා තමා තුළ දේවා ඇති කර ගැනීමට ඒ ඇසුරු කරන භික්ෂූන්ටද ලැබේ <coughs> ඒව රූපෝ ඒව රූපාචිතේ භික්කවේ භික්ඛු එබඳු භික්ෂූන් වෙත්නම් ඒ භික්ෂූන් ගැන වහන්සේ වදාරනවා සත්තාරෝති පිච්ඡත් ඔවුන්ට සාස්ූයයි ද කියනු ලැබේ සත්වාහාති පිච්ඡanti ඔව්හු සාර්ථවාහති හොයද කියනු ලැබේ ඒ කියන්නේ මඟ පෙන්වන්නෝ ප්‍රමංජාහාති පිච්ඡanti යුද දිනන කෙනෙකු හැටියටද යන්නේ ක්ලේශ යුද්ධයෙන් තමන්ට දිරන්නට මඟ දක්වන කරුණ කියන ඒ විදිහ පෙන්වන කෙනෙකිය කේසිය තමෝනුදාති මුච්චති තමෝනුදා කියන්නේ අන්ධකාරය දුරු කරන්න එකයි කීමද සුදුසිය නැත්නම් කියනු ලැබේ. ওই විදිහට මහන්සේ එහෙම වදාරනවා. ඒ භික්ෂුන් වහන්සේලාගේ නැත්නම් ශ්‍රමණයන්ගේ දර්ශනය පිළිබඳව. ඒ පිළිබඳ අටුවාවේ කියනවා යම් භික්ෂුවක් සමාජයේ gedarට වැඩියොත් යම්සේ හිතකාමේන කුලපුත්තේන කියලා කියන්නේ සමාජයේ හිතේ කැමැති, සමාජයේ දියුණුව කැමැති, සමාජයේ යහපත කැමැති කුලපුත්‍රයෙක් සිල්වත් වූ භික්ෂුවක් සමාගයේ ගෙදරට පැමිණි කල්හි දැක තමා ළඟ යම් දීමට සුදුසු දෙයක් වෙත්නම් ඒ තමාට හැකි පමණින් ඒ දේ ඒ විසුන් වහන්සේ කෙරෙහි පිළිගැනිය යුතුය. එහෙම නැත්නම් තමා වහන්සේට පිළිගැන්වීමට කිසිවක් තමාට නැත්නම් පංචපටිච්චිතං කත්වා වන්දිතබ්බා පසඟ පිහිටුවා වහන්සේට වැඳිය යුතුය තත්මින් අසප්පජ්ජමානේ අසම්පජ්ජමානේ එහෙද කළ නොහැකි නම් ඒකද අවස්ථාවක් නොවේ දේනම් ඇඳිලි බැඳ වැඳිය යුතුය අංජලින් පග්ගහිත්වා වන්දිතබ්බා වන්දිත නමස්තිතබ්බා එයද නොසිදුවන්නේ නම් ඒකද අවස්ථාවක් නොයෙන්නේ නම්. දොර වනින්නත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පතන්න චිත්තේන පියචක්ඛූහි සම්පස්සිතබ්බ. පැහැදිලි සිතින් යුතුව ප්‍රිය චක්ෂුසින් කියන්නේ ප්‍රිය ඇසින් පත්නත් පස්සිතබ්බ බල බැලිය යුතුය සම්පස්සිතබ්බ බලන්නට බැලිය යුතුය මුنين බැලිය යුතුය එදිනේ අර කලින් උන්වහන්සේ කෙරෙහි දැක්විය යුතුයි. යමක් Tamanට දෙන්නට තිබේ නම් ඒ දේ පිළිගැන්වීම ඒකටද අවස්ථාවක් ලැබුණේ නැහැ දෙන්නට දෙයක් තිබුණු නැති නිසා. එහෙමනම් ඒ අවස්ථාවේදී Tamanට උන්වහන්සේට පසඟ පිහිටුවා වැඳීමට තිබුණා. එහෙම අවස්ථාවක් ලැබුණේ නැත්නම් පසඟ පිහිටුවීම නොකොට ඇඳිලි බැඳගෙන උන්වහන්සේට නමස්කාර කළ හැකිව තිබුණා. එයත් නොකල හැකි නම් නොසිදුවේ නම් උන්වහන්සේ දෙස ප්‍රිය වූ සිතින් ඒ කියන්නේ පැහැදුණු සිතින් ප්‍රිය ඇසින් දැරිය යුතුය. එදිනේ දැරීම ගැන දක්වනවා දස්සන මූල කියන දස්සන මූල කියනා පිළි පුඤ්ඤේන අනේකාන් ජාති සහස්තානි චක්කුම්මී රෝගෝ වා දාහෝ වා උසදා වා පිලකා වා නහොಂತಿ ඒ තමා ප්‍රිය ඇතින් වහන්සේ දෙස බැලීම නිසා සිදු කරගත්තා වූ පුණ්‍ය හේතුවෙන් ඒ දින නිසා මේ දහස් ගණන් ಜಾතිවලදී අනේකානි ಜಾති සහස්‍රානි චක්කුම්මි රෝගෝ වා දාහෝ වා ඇතෙහි රෝගයක් හෝ දැවිල්ලක් හෝ ගෙඩියක් පිළිකාවක් හෝ නොවේ ඇතිවන්නේ නැත විප්‍රසන්න පංචවර්ණ සප්තරිකානි හොන්ති චක්කූනි ලැබෙන ගැන කියනවා පස්වමක් පැහැයෙන් විස්නා ඇස් ලැබෙන අය රතන විමානයේ උද්ඝාටිත මණිකවාට ප්‍රතිසාරි හරියට රන් විමනක නගාලු මණික් කවුරු වගේ? බොහොම පැහැදිලි දිලිසෙන ඇස් ලැබෙනවායි. සතසාස්සකප්පමත්තං දේවේසිච්ච මිනිස්සේසිච්ච සබ්බ සම්පත්තිය නම් ලාභී හෝති. කල්ප දසදහස් ගණනක් සියදහස් ගණනක් සත සහස්ත්‍ර කියන්නේ ලක්ෂ ගණනක්. කල්පයන් මේ දේවත්වයේද මනුෂ්‍යත්වයේද සියලු සම්පත්තීන් ලබන කෙනෙක් වේ. අනච්චරියන් වේපා. එසේ ලබා ගැනීම එක ආශ්චර්යයක් පුදුමයක් නම් නොවේ. අනච්චරියන් වේපා. යම් මනුෂ්‍ය භූතෝ සප්පඤ්ඤ ජාතිකෝ නිසෙක් වූ කල්හි සප්පඤ්ඤ ජාතිකෝ උපතින්ම ලබන ලද ප්‍රඥාව ඇති කෙනෙකු වනුයේ සම්මා පවත්තේන සමන දස්සන මයේන පුඤ්ඤේන තමන් පැවැත් මනාකොට පැවැත් වූ ඒ ශ්‍රවණයන් දැකීමේ පිනෙන් ඒව රූපං විපාක සම්පත්තින් අනුභවීය. එවන් වූ විපාක සම්පත්තියක් අනුභව කරනු පුදුම නොවේ. මේ පුදුමයක් නොවේ. යක්ෂ චිරස්ථානගතානම්ති කේවලං සද්ධා මත්තක ජනිතස්ස සමන දස්සනස්ස එවං විපාක සම්පත්තින් වන්නයන්ති. ඒ යක්ෂ චිරස්ථානගතානම්ති ත්‍රිසංගතය වූ කල්හිද කේවලං සද්ධාමත්තක ජනිතස්ස සමන දස්සන කුදු ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කර ගැනීමෙන් ශ්‍රමණයන් දැකීමේ හේතුවෙන් එවං විපාක සම්පත්තිය කියන්නේ යන්ති මෙබඳු විපාක සම්පත්තියක්ද වර්ණනා කරේ කියලා ඒ මේ බකමුණිකු වශයෙන් සිටි කෙනෙකු පිළිබඳ සත්‍යයක් දක්වන්නේ උලූකෝ මණ්ඩලස්සිකෝ වේදියකේ චිරදීජ වාසිකෝ සුඛිතෝ වත කෝසියෝ අයං කාලවිතං පස්සති බුද්ධවරං මෛචිත්තං පසාදෙත්වා භික්ඛු සංඝේ අනුත්තරේ කප්පානං සත සහත්තානි දුක්ඛතින් සෝන ගච්ඡති දේවලෝකා චවිත්වාන කුසල කම්මේන චෝදිතෝ භවිස්සති අනන්ත ඥානෝ සෝමනස්සෝති විසුද්ධෝති ඒ අනන්ත ඥාන මේ සෝමනස්සෝති විසුද්ධෝ සෝමනස්සෝයයි සෝමනස්ස පසේ බුදුරයන් වහන්සේ ගැන මේ ප්‍රකාශ කරන්නේ එක જાතියකදී Taman ඒ බකමූණෙක්ව සිටියේදී දක්නට ලැබුණු ඒ බුදුරජාණන් වහන්සේ හා සංඝයා කෙරෙහි ප්‍රසාදයෙන් ගැනීමේ හේතුවෙන් දිව්‍ය මනුෂ්‍ය සම්පත් බොහෝ වාර ගණනක් ලැබලා ඒ පින හේතු උනායි කියා දක්වනවා තමන්ට පසේ බුද්ධත්වයට පැමිණීමට. මේ විදිහේ කතාවක් මේක එන්නේ. මේ කතාව ඕනනම් මම පසු දිනක ඉගෙන මේ ඒ ඇතුළත් වෙන ග්‍රන්ථයම බලලා කිවිස්තරයක් කරන්න. මේක මේ මහන්සේලා මහන්සේලා දැකීම මාත්‍රේ. ඒ වගේම මේ පිණුත් මස්සායති. දැන් දැකීම ඊළඟට ඇසීම කියන. වික්ෂුන් වහන්සේ වෙතින් දැකීමට වඩා යහපතක් අපට සිදු වෙනවා වහන්සේ කියන ඇසීමේ. මොකද වහන්සේ දැක්විය යුත්තේ ධර්ම මාර්ගය. ධර්ම මාර්ගය. යම් කෙනෙක් මේ නියම මාර්ගයේ නොදක්වා තමන්ව අමාරුවේ දානවා නම් ඒ කියන්නේ ඒ කල්යාණ මිත්‍රයෙකුට මුසුදුසු දෙයක් කරනවා නම් එහෙම කරනවා සමහරෙක් මොකද කල්යාණ මිත්‍රයා ගැන මම මේ පින්නතුන්ට කියා තිබෙනවා ඒ කල්යාණ මිත්‍රයාගේ තිබෙන උසස් එක කරුණක් දක්වනවා නෝචත්තාමි නියෝජයේ නෝචත්තාමි නියෝජයේ කියන්නේ යෙදිය යුතු නොවන තැන්වල නැත්නම් යෙදිය යුතු නොවන කරුණෙහි ඒකෝ බලාපොරොත්තු විය යුතු බලාපොරොත්තු වන දේවල් නම් නොයෙක් පිළිගන්න පුළුවන්. නමුත් බලාපොරොත්තු විය යුතු කරුණු දෙකක් තිබෙනවා. වික්ෂුන් ඇතුළු කිරීම. එක කරුණක් තමයි උන්වහන්සේලාට මේ දැන් කී පරිදි දන් දීමේ ප්‍රධාන කොට දන් දීමේ උන්වහන්සේලාට දන් දීම නිසා පින් සිදු කරගන්නේ. ඒක එක. භික්ෂුන් වහන්සේව අප ඇතුළු කළ යුත්තේ ඒ එක කරුණක් කොට බලන්න. අනිත් එක තමයි අපට නියම මාර්ගය දක්වා අපට උපදෙස් අනුශාසනා මේ දෙකයි අප භික්ෂුන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ. වික්ෂුන් වහන්සේගේ වෙන වැඩ බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. කේන්දරයේ කියව ගන්නට මේ අපල කාලයේ මගහරවා ගැනීමට සෙත් කවි කියවා ගන්නට ඒ වගේ ඒවා වික්ෂුන් වහන්සේගෙන් ලබාගත යුතු දේ නෙවෙයි. එහෙම කළත් උන්වහන්සේට පුළුවන් ඒවා අන්‍යයන්ට යහපත පිණිස එහෙම කළාට වරදක් වෙයි කියලා අපිට කියන්නට බෑ. නමුත් මේ කරුණු සලකාගෙනමයි අප භික්ෂුන් ඇසුරු කළ යුතු. ඒ නිසා වික්ෂුන් වහන්සේ කෙනෙක් දායකයන් කෙරෙහි ඉටුවේ ඉටුවිය යුතු ප්‍රධාන යුතුයකම තමයි දායකයාව යහපතේ අයහපතෙන් වළක්වා යහපතෙහි යෙදෙවි. යහපතෙහි යෙදෙවි. ඉතින් ඒක තමාද ඒ යහපතෙහි යහපත අයහපත වෙන් කරගෙන යහපත පවා හරි හැටියට දක්වා ලීමට හැකි తත්වය තමා ඇති කර ගන්නට ඕන. ඒ ඇති කරගත්ත කෙනෙක් වෙන්නට ඕන උත්සාහ යෙන් ඒක කරගත යුතු තමාරු. ඒ වික්ෂුන් වහන්සේ. නමුත් මෙතන අප ගන්නේ අප විසින් වික්ෂුන් වහන්සේට කළ යුතු දේ. දැන් වික්ෂුන් වහන්සේගෙන් එහෙමනම් අප බලාපොරොත්තු වන දෙවෙනි කරුණ තමයි. පළවෙනි කරුණ උන්වහන්සේට දන් දීලා පින් සිදු කරගන්න. දෙවෙනි කරුණ උන්වහන්සේගෙන් ධර්මයේ දැනගැනීම. ධර්මයේ දැනගන්න. ඒ ධර්මයේ දැනගන්නේ ඒ අනුව පිළිපදින්න. ඒකට ඒ ධර්මයේ දැනගැනීම දෙවැන්න. දෙවැනි එක කොහොමද දක්වන්නේ? කොහොමද ඒක සිදු කරගන්නේ? බණ ඇසීම. අවවාද අනුශාසනා ලබා ගැනීමෙන්. ඒ අවවාද අනුශාසනා ලබා ගන්න හේතුවෙන් තමයි කෙනෙකු ශ්‍රද්ධාව, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ පංච ධර්මයන්ගෙන් දිනුවන්නේ. තවත් විදිහකින් කියනවා නම් සද්ධා, සීල, හිරි, ඔත්තප්ප ආදි වශයෙන් එන ඒ ධනතිරේ ඒ ශක්තාය ධනයන් තමා තුළ ඇති කර ගැනීමට ඒ වන ඇසීම තමයි හේතු වන්නේ. ප්‍රධාන හේතු වන්නේ ඒක. බණ නොඅසා කෙනෙකුට ඒ తත්වය ඇති කර ගන්නට බෑ. බණ නොඅසා එහෙම ඇති කර ගන්නවා නම් ඒ පසේ බුදුවරයෙක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ලෞතර බුද්ධත්වයට පැමිණෙන ඒ සම්‍යක් සම්බුදුවරයෙක් වෙන්නට ඕනේ. උන්වහන්සේලා දෙදෙනා නම් ඒ දෙදෙනා වහන්සේලා නම් බණ අතලා නෙවෙයි, කාගින්වත් බණ අහලා නෙවෙයි. ඒ જાතියේදී මාර්ගඵලාධිගමය සිදු කරගන්නේ. ඒ අවශ්‍ය නැහැ. Tamangeema අවබෝධය. Tamanම ඒ අවබෝධය ලබා ගන්න. අනිත් අයට අසන්නට ඕනේ. ඇසීම උනා. අනුශාසනා ලබා ගන්නට. උපදෙස් ලබා ගන්න. මෙහිම ලබාගෙනයි කටයුතු කරගන්න. ඉතින් මා කියන්නට හැදුවේ මේ මේ දැකීම ගැනයි මෙතන සඳහන් කරන්නේ. තීකම්ගත සතුන් අසල ඒ ඇසීම නිසා Taman බොහෝම ඥානවන්ත ප්‍රඥාවන්ත මිනිසුන්ව උපන් අවස්ථා ගැන සඳහන් ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලයේදී වික්ෂුන් වහන්සේලා දෙනමක් අභිධර්මයේ සත්‍යයනා කරනු අසා සිටි. එක ගුහාවක, ගල් ගුහාවක වාසය කළ වවුලන්, කිරි වවුලන් 500 දෙනෙක් ගැන කතාවක්. ඒ කිරි වවුලන් 500 දෙනා වෙන පිනක් කළේ නැහැ. මේ භික්ෂුන් වහන්සේලා සත්‍යයනා කරන අභිධර්මයේ ආහගෙන ඉතින් ඒ අසාගෙන සිටීම නිසා වුණට අපි ගනිමු කුසල ධර්මා අකුසල ධර්මා ව්‍යාකතා ධර්මා කියන මේ මේ මේ ත්‍රිකය පිළිබඳ වූ ඒ පාඨ ශබ්දනගා කියන අසාගෙන සිටීම නිසා ඔවුන්ට මෙයින් කියවෙන්නේ මොනවදයි කියන මොනවද කියන එක තේරුම් ගන්නට පුළුවන් වන්නට නැහැ. ඒත් ඔවුන් බොහොම කැමැත්තෙන් උන්ට ඇතිලා තිබෙන්නේ පින් සිතක් කුසල් සිතක්. ඒ කුසල් සිත උපදවාගෙන මේ අසාධිත. ඒ හේතුවෙන් ඔවුන් මේ ඒ කිරිවවුල් ජීවිතයෙන් චිතවි දෙව්ලොව උපන්. දෙව්ලොව ඉපද බුද්ධාන්තරයක් කල ජීවත් මේ ජීවත් වෙලා ඊළඟට මේ බුද්ධෝත්පාදයේදී මිනිස් ලෝක උපන්නා. මිනිස් ලොව ඉපද සරියුත්ථාමුදුරන්ගේ සද්දි විහාරිකයන් හැටියට මහන්සේගේ ශිෂ්‍ය පිරිසක් හැටියට මහාන වුණා. බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනය දෙව්ලොවදී වදාරන වදාළ කාලෙදී මහන්සේ එක් එක් දිනයකදී දෙවියන්ට දේශනා කරන ලද ඒ ධර්ම ධර්මය මෙතෙක් ධර්මය මා අද දෙවියන්ට දේශනා කළයි කියා සරි උන්වහන්සේගේ උපස්ථානයට වඩින සරියුත් හාමුදුරන්ට කියා දුන්නා. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට වදාළ තරම් දීර්ඝ ලෙස නෙවේ සංක්ෂේපව. සරියුත් හාමුදුරුවෝ ඒ ධර්මය තමන් වහන්සේගේ සබ්දි විහාරිකයන් වූ ඒ 500 දෙනාට 500 දෙනාට ඒ කාලය තුලදී ඉගෙනුවා. බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව තුන් මාසයක් මුළුල්ලේ කෞතිසා දෙව්ලොවදී වදාරා අවසන් කරනවාත් සමගම මිනිස් ලෝකදී ශරීරාම්බුරන්ට එක් එක් දිනකදී තමන් වහන්සේ වදාළ ඒ දේශනාව අපුලුවා එහි සම්පින්දනයක් වදාලා ශරීරාම්බුරෝ බුදුරජාණන් වහන්සේගෙන් අසාගත් ඒ ධර්මය ඊට වඩා විස්තර සහිතව විස්තර සහිතව කිය බුදුරජාණන් වහන්සේ දුන්නේ කෙටි ක්‍රමයක්. නමුත් ඊට වඩා විස්තර ඇතිව තමන් වහන්සේගේ ගෝලයන් 500 දෙනාට ඉගැන්වුවා. ඒ ක්‍රමයෙන් තමයි මේ දක්වාම ඒ පවත්නා ඒ අභිධර්මය අපට ආවේ. දැන් එතන සලකා ගන්නට තිබෙන කරුණ කුමක්ද? Tamante වැටහුනේ නැති වුණා. තේරුනේ නැති වුණා. ඒ අභිධර්මයේ පිළිබඳ වූ සත්‍යයනාව අසාගෙන සිටීම නිසා ඇති වූ පිණින් ඒ කිරිවවුලන් හැමදෙනම දෙව්ලොව උපන්නා. ඊළඟට දෙව්ලොවින් චුතව මිනිස් ලොව උපන්නා. මිනිස් ලොව ඉපද මේ අභිධර්ම ධරයන් වුණා. රහත් වෙලා රහතන් වහන්සේලා බවට පත්ව අභිධර්ම ඥානී අන්‍ය භික්ෂූන් අභිභවා සිටි ආභිධර්මිකයන් වුණා. එම වන්නට හේතුව වූයේ ඔවුන් ඇති කරගත්ත ඒ පින. අනේ නිසා ඇසීම දැකීමට වඩා බොහෝම උසස් එකක්. ඇසීම. එනිසා අසන්න ඕන. නමුත් අසනේ එක්කෙනාට කියාදෙන එක්කෙනා බොහෝම පරිස්සමෙන් කියන්නට ඕන. එහෙම නැත්නම් Taman අන්‍යයන්ව මුලාවේ හෙළන කෙනෙක් වෙනවා. කෙනෙකුන්ව මුලා කිරීමේ කියන එක ලොකු වරදක්. Taman මුලාවේ වැටි තමා ඒකේ ප්‍රතිඵල ලබා ගන්න එක එක කාරණයක්. නමුත් Tamanට ඇති වූ මුලාව නිසා Taman අන්‍යයන් මුලා කිරීමට උත්සාහ කිරීමේ කියන එක බොහොම වැරදි ක්‍රියාවක්. බොහොම වැරදි. ඒක කාටවත් හොඳයි කියලා කියන්නට පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි ඒ වික්ෂුන් වහන්සේ ඇසුරු කරන විට උන්වහන්සේ වෙතින් ගත යුත්තේ මෙයයි කියලා. පළමු කොට තේරුම්ගෙන. තේරුම්ගෙන උන්වහන්සේ ඇසුරු කරන්නට. ඉතින් Tamante තරම්ම දෙයක් ලබා ගන්නට බැරි නම් ඒ ආශ්‍රය තියෙන්නට ඕනේ අර දන් දීලා පින් කර ගැනීමට පමණයි. වෙන ඒවට නෙවෙයි. ඒවත් අය සිටින්නට පුළුවන්. සමහරු සිටිනවා ඔවුන්ම Tamanට අපට සමහර ටික කියනවා වනින්නෝන් නැtei කියලා. එහෙම කියන හාමුදුරුවෝත් ඉන්නවා. ඒ හාමුදුරුවෝ ගැන නෙවෙයි මේ කතාව. වනින්න එපයි කියලා කියන හාමුදුරුවෝ ඉන්නවා. වනින්නෝන් නැහැ කියන අය. ඊළඟට දානේ ඒක ඒ ගැන කරුණු ඇති සමනානංච දස්සනක්. මේ කාලයේන ධර්ම සාකච්ඡා සුදුසු කල්හි ධර්ම සාකච්ඡා කිරීම. ඉතින් ඒකට කාලය කියන විට ඒ කාලය මැනගන්නේ උදය, දවල්ය, රැය කියලා ඒක නෙවෙයි. සුදුසු කාලයට. සමහර කියන්නට පුළුවන් සාකච්ඡාවට සුදුසු උදේය කියලා. තවත් කෙනෙක් කියන්නට පුළුවන් නෑ සවස්යේ කියලා. තවත් කෙනෙක් කියන්නට පුළුවන් නෑ අලුයමේ කියලා. එහෙම කාලයක් ඕනනම් කෙනෙකුට ඒවත් හිතා ගන්නට පුළුවන්. නමුත් මෙතන ගත යුත්තේ ඒ සුදුසු කාලය කියලා ඒ සාකච්ඡා කරන අය සුදුසේ සැලකෙන කාලය. ඉතින් බොහෝ විට කාලය සුදුසු වන්නේ කොහොමද? Tamante සාකච්ඡා කොට निराකරණය කරගත යුතු යම්කිසි ප්‍රශ්නයක් මතු වූ කල. ඒකයි සුදුසු කාලය. එම නැත්නම් නිකම්ම සාකච්ඡා කරන්න බෑ. සාකච්ඡා කරන්නට යම්කිසි දෙයක් පිළිබඳ සංස්කාරණයක් පිළිබඳ මත ගැටීමක් හෝ එහෙම නැත්නම් අමුතු අදහසක් හෝ Tamanට පහළවන්නට ඕන. එහෙම වුණාම ඒ සාකච්ඡාවෙන් निराකරණය කරගත යුතුයි. ධර්මයේ පිළිබඳව වුවත් එහෙමයි සමහර කරුණු තිබෙන්නට පුළුවන්. ඒ ඒ කාරණය එකිනෙක කෙනා එක එක විදිහටයි වටහාගෙන තිබෙන්නේ. ඒ නිසා ඒක සාකච්ඡා කළේ. ඒ හැබැයි මේ සාකච්ඡා කරන විට සාකච්ඡා කළ යුතු අය බොහොම සාවධාන වෙන්නට ඕනේ. සාවධාන වෙනවා කියන්නේ පැත්තකට වැටෙන්නට බෑ. තමන් හැම තිස්සෙම මධ්‍යස්ථතාව අනුගමනය කරන්නට ඕන. එහෙනම් ඒ කියන්නේ තමන් කලින් වැටුණු තමන් කලින් ගත්ත මතයක එල්බගෙන එහෙම සනාථ කිරීම සඳහා නෙවෙයි සාකච්ඡා කළේ. තමන්ගේ එක විදිහකින් කියනවා නම් තමන්ගේ හිත හැර තිරෙන්නට ඕන යමක් කියන දේ සත්‍ය දෙයි සත්‍ය දෙයක් නම් පිළිගන්නට පුළුවන් තත්ත්වය තමයි ඇති කරගන්නට. හැබැයි සත්‍ය අපත්‍යක් නෙවෙයි. ඒ සත්‍යයේ පිහිටන බවක් තිබෙන්නට. ඉතින් සාකච්ඡාවට සුදුසු පුද්ගලයෝ ය නුසුදුසු පුද්ගලයෝ ය කියලා කොටසක් තිබෙනවා. සාකච්ඡා කරන්නට බෑ. ඒ සාකච්ඡාව නිසා තරහා ඇති කරගන්න කෙනෙකුට. මොනම කරුණක් නිසාවත් තරහව උපදවා ගන්නවා නම් මේ සාකච්ඡාව කරන අතරතුරදී ඒ කියවෙන කරුණු නිසා හෝ කරන කතා නිසා හෝ තේතනත්තා සාකච්ඡාවට ඒ තරහ ඇති කර ගැනීම නිසා සුදුසු කෙනෙක් වන්නේ නැහැ. සාකච්ඡා කරන්නට ඕනෑම දෙයක් සාකච්ඡා කරන්නට පුළුවන් කෙනෙකුට. තරහවක් නූපදවාගෙන. ඒ මොකද ඒ තරහවක් උපදවා ගන්නට වෙන්නේ මොකක් හරි පිළිබඳව ඇල්මක් ඇති වෙනවා. දැන් අපි දන්නවානේ සංහාය ජායති ශෝකෝ කියන එකේ ලොකු අර්ථයක් තිබෙනවා. ඒ නොයෙක් කරුණු පිළිබඳව ඒ සලකා ගත යුතුයි. යමක් පිළිබඳව යමෙකු පිළිබඳව සමාජයේ ඇල්මක් තිබෙනවා නම් ඒ දේ පිළිබඳව ඕ ඒ අය පිළිබඳව කෙරෙන Taman වැරදි කියා සැලකෙන දෙයක් වෙතොත් තමා තමාට සහායක්. ඒ වගේම තමා හොඳ නැtei කියා සැලකෙන නරකේ කියා සැලකෙන යම්කිසි දෙයක් ගැන හෝ යම්කිසි කෙනෙක් පිළිබඳව ඒ විදිහටම අනිත්‍යයත් කියනවා නම් සමායකට සතුට වෙනවා. සමායකට සතුට වෙනවා. එහෙම මේ දෙපැත්තටම වැටෙන ගතිය සාකච්ඡාවට සුදුසු නැහැ. සාකච්ඡාව කියන්නේ හරි වැරද්ද තෝරා ගන්න. එහෙම නැත්නම් යුක්තිය අයුක්තිය තෝරා ගන්නට. එහෙම නැත්නම් ධර්මයේ අධර්මයේ තෝරා ගන්න. තවත් විදිහකින් කියනවා නම් සත්‍යය අසත්‍යය තෝරා ගන්න. ඉතින් මොකද්ද පදනම කියන්නේ? ඉතින් අපි එකිනෙක කෙනාට ඒ සාකච්ඡා කෙරෙන කරුණ පිළිබඳව ඒ සාකච්ඡාවට සම්බන්ධ වන අයගේ සිදුවේ යුතුයි වැටහීම. එහෙම නැතුව සාකච්ඡා කරන්නට බෑ. ඒ වැටහීමක් ඇතිව ඒ සාකච්ඡා කරන අවස්ථාවේදී කාගේ අදහසට අදහස් ප්‍රකාශ කරන්නට ඉඩ දෙන්නට ඕන. එහෙම නැත්නම් සාකච්ඡාවේ ක්‍රමා කිව්වොත් එහෙම අපි ධර්ම සාකච්ඡාවක් කරමු කියලා යම් කිසිවෙකු ප්‍රශ්නයක් මතු කරනවා. ඒ ප්‍රශ්නයක් මතු කළාම අපි ඒක සාකච්ඡා ඒ සාකච්ඡාව වශයෙන් කරන මෙය මගේම ප්‍රකාශයක් පවණක් වෙතොත් මා වෙන කිසිවෙකුට ඒකට ඉඩක් දෙන්නේ නැත්නම් ඒක සාකච්ඡාවක් වෙන්නේ නැහැ. ඒකෝට මේ කෙනෙක් පවණක් කියන දෙයක්. මේ සාකච්ඡාවට තවත් කෙනෙකු ඊට වඩා වෙනස් අදහසක් දරන කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් ඒ අදහස හරිද වැරදිද කියලා තෝරා බේරා ගැනීමට එය මේ සාකච්ඡා මණ්ඩලයට ඉදිරිපත් වෙන්නට ඕන. එතකොට ඒක සාකච්ඡා කළ හැකියි. අන්න ඒ වගේ සාකච්ඡාවයි කියන එක ඉතාම හොඳ එකක්. වැදගත්. මත निराකරණය කර ගැනීමට පුළුවන් එකක්. හැබැයි ඒකට පිටුවහල උපකාර කරගත යුත්තේ වෙන කිසිවක් නෙවෙයි ධර්මයමයි. ධර්මයමයි ඒකට මේ පදනම කරගත යුත්තේ. ඒ ධර්ම පදනමේ පිළිකා සාකච්ඡා කළේ. නමුත් ඒ සාකච්ඡා කරන අවස්ථාවේදී කවුරු අතේ නිසා තරහ ගැනීම අවශ්‍ය නැහැ. එහෙම තරහාවක් ඇති කර ගන්නවා නම් මේ සාකච්ඡාවක් අවශ්‍යත් නැහැ. මොකද එතකොට තමයි දබ් ගන්නවානේ. තරහ වෙයි කියන්නේ කුමක්ද? අපට ඇත්ත නොපෙන්වන දෙයක්. ඇත්ත ඇති පැටියේ දැක්වීමට පුළුවන් ස්වභාවයක් නෙවෙයි කෙනෙකුගේ සිතේ ඇතිවන තරහාවක්. ඒක 아무තු පැත්තකට අපෝ ගෙන යනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ වදාළ සංහා දෝසා භයා මෝහා යෝ ධම්මං අතිවත්තති නිහි යති තක්ත යසෝ කාල කක්ඛේක චන්දන එම වදාරා තිබෙනවානේ සංහා දෝසා භයා මෝහා සංහාව එතකොට ඒකට ආසා කරන යම් කිසිවකට කරන ආසාව සංහාව දෝෂය යම් කිසිවකට යම් කිසි කෙනෙකුට කරන ද්වේෂය ඒ තරහ භය යම් කිසි කෙනෙකුගේ කෙරෙහි තිබෙන භය මෝහ යමක් පිළිබඳව තියෙන මුලාව මේ කියන හතරම කෙනෙකුන්ව ධර්මය කියන සත්‍යය ඉක්මවන්නට පොළඹවන දෙයක්. කෙනෙක් මේ සතරෙහි නම් මේ සතරෙන් යම් කිසිවක පිහිටෙන කෙනෙක් නම් යමෙක් ඡන්දේ කියන ආසාවට නැමුණු කෙනෙක්. එහෙම නැත්නම් ද්වේෂයෙන් දූෂිත වූ අවස්ථාවක් නම් ඔහුගේ තිබෙන්නේ. එහෙම නැත්නම් බයටපත් වූ කෙනෙක්. බය වෙලා ඉන්න. එහෙම නැත්නම් බුදු මේ කාරණා කාරණා තේරුම් ගන්නට බැරි මුලාව මෝහයකට මම්පත් වෙලා තිබෙන්නේ. ඔහුට හරි නිගමනයක්. ඒ තරත්තාට හෝ තැනැත්තියට හරි නිගමනයක්, හරි යුක්තියක් පසඳන්නට බැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ යෝ ධම්මං අතිවක්තති මේ කරුණු සතර හේතු කොටගෙන මේ එකකින් වුවත් යමෙක් ධර්මයේ ඉක්මවනවා නිහියති කස්ස යසෝ ඒ තනත්තාගේ යසස කියන්නේ කීර්තිය කාල පක්ෂයේ චන්දිනා කලවර පක්ෂයේ හඳ වගේ නිහියති පිරිහේති ඒ වගේම අනිත් පැත්ත දක්වනවා ඡන්දා දෝසා භය මෝහා යෝ ධම්මං නාති රක්තති ආපූරති තස්ස යක්ඛෝ සුක්ඛපක්ඛේව චන්දිමා ඡන්ද දෝෂ භය මෝහ කියන මේ හතරින් අගතියට නොගොස් ඒ ධර්මයේ නොඉක්මවන කෙනෙකු වේ නම් ඒ තනත්තාගේ කීර්තිය පුරපක්ෂයේ චන්ද්‍රයාමෙන් සම්පූර්ණ වෙනවයි කිරෙනවයි ආපූර්ති තස්සයස් සුක්ඛ පක්ඛේම සම්මත. මෙන්න ඒක මේ කාරණය සාකච්ඡා ගැන කියන තැනදී බොහොම අවශ්‍යයි. ඒකට සාකච්ඡා කළ යුත්තේ බොහොම වැදගත් එකක් මේ සාකච්ඡාව කියන එක. අපේ බණපොත්වල එක එන සූත්‍රයක් තිබෙනවා හේමක සූත්‍රය කියලා. ඒ හේමක සූත්‍රය එක හේමක කියන හාමුදුරුවෝ හා උන්වහන්සේගෙන් යෙන් ප්‍රශ්න අසායපු තවත් හාමුදුරුවෝ සමූහයක්. සම්බන්ධවයි එන්නේ. ඒ ප්‍රශ්න අසා යවන හාමුදුරුවරු දූත හාමුදුරුවන් හාමුදුරු නමකට කිව්ව ස්වාමී ඔබ වහන්සේගේ නැවැත්ම ඔබ වහන්සේගේ මේ මේ ප්‍රශ්නය කේමක දෙවියන් විසින් දැනගෙන ඉන්නේ. කේමක හාමුදුරුව ඒට පිළිතුරක් යවුවා. නැවතත් ඒ පිළිතුර නෙමෙයි පිළිතුරෙන්ම මතු කරගත්ත ප්‍රශ්නයක් අහලා හේමික හාමුදුරන් වෙත එව්වා අර දූත හාමුදුරන්. ඒ හාමුදුරේ මේ පණිවිඩය ගෙනාවම නැවතත් ඒට පිළිතුරක් මේ හාමුදුරුවෝ යවුවා. ওই විදිහට තුන් හතර වරක් මේ හාමුදුරන්ට එහෙට මෙහෙට යා වරින්නට සිදු වුණා ප්‍රශ්නය ගේන්නයි උත්තරේ ගෙන යන්නයි. හේමක හාමුදුරුවෝ සිටියේ ටිකක් අසනීප ගතියේ. ඉතින් මහත් සැලකුවා මේ මේ විදිහට මේ හාමුදුරුවන් ප්‍රශ්න ගෙනරිත් ගෙනරිත් උත්තර ලබාගෙන ආපසු යාම කොයිතරම් වේලා කරන්නද වේද දන්නේ නැහැ. එහෙම ඒවලා යවලා ප්‍රශ්න අවසන් වෙන්නේ කුත් නැහැ කියලා Tamanne යන්න අදහස් කරගෙන සැරයටියක් ඉල්ලගෙන එයත් අරගෙන මේ අනිත් සාමුරු ඉන්න තැනට ගියා. එහෙම ගිහින් ඊළඟට ඒ හාමුදුරුවෝ අසූ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම් වශයෙන් ඒවා සාකච්ඡා කිරීම වශයෙන් Taman කරුණු දැක්ුවා. එහෙම දක්වන විට බලන්න කොයිතරම් දුරට ඒ සාකච්ඡාව මේ දෙපිරිසට උපකාර වුණාද කියලා සාකච්ඡාව අවසන් වෙන විට අසූදයට පිළිතුරු සැපයීම් වශයෙන් උන්වහන්සේ කරන ප්‍රකාශයන් එහෙම අවසන් වෙන විට ඒ දේශක තේනක හාමුදුරුවනු අසා සිටි ඒ භික්ෂුන් වහන්සේලා සමූහයත් කියන මේ දෙපිරිසම සියලු කෙලෙසුන් නැසා රහත් වුණා. රහත් වුණා. ඉතින් ඒකෙන් තේනවා ඒ සාකච්ඡා කියන එක. ඒකෙත් ඇසීමක් තිබෙනවා. ඇසීමක් තිබෙනවා කීමකුත් තිබෙනවා. එක්කෙනෙක් නෙවෙයි සමහර විටක සාකච්ඡාවේදී කියන්නේ කීප දෙනෙක්. දේශනාවකදී නම් එක්කෙනෙක් කියන. කෙනෙක් සාකච්ඡාවේදී කීප දෙනෙක්. ඉතින් ඒ කියන අය අහන අයත් කියන මේ දෙතිරිකම නුවණ පෙරදරි කරගෙන ඒ කරන්නේ. ඉතින් ඒ නුවණ පෙරදරි කරගෙන මේ සාකච්ඡාව කරන අවස්ථාවේදී හරියට භාවනාවකදී Tamanගේ සිත එක් එක් අරමුණින් ඒ අරමුණේ තිබෙන යථා ස්වභාවය දැනගනිමින් අනිත් අරමුණට සිත යනවා නැත්නම් ඒ අර එන එන ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන අරමුණු නුවණින් යුක්තව සලකා බලනවා මෙනෙහි කරනවා වගේ මේ කතා කරගෙන යන විටම් ඒ ඒ කරුණු පිළිබඳව කරුණු පිළිබඳව නුවණින් සලකාගෙන සිහිය උපදවාගෙන තමයි කතා කරන විට ඒ ඒ සිහිනුවන දෙකම ඇති වේගෙනයි ඒ ක්‍රියාවෙහි Taman යෙදෙන්නේ. අසාගෙන සිටින අය එලෙසමයි සිහිනුවන යොදාගෙනයි ඒ කටයුත්ත කරන්නේ. ඒ නිසා ඒ දෙපිරිසටම එයින් වැඩක් සිදු වෙනවා යහපතක්. ඉතින් හැමදෙනාම ඒ වූ පරිදි මාර්ගඵලාධිගමයක් ඒ සාකච්ඡා කිරීමෙන් අසාසිතීමෙන් සිදු කර නොගත්තා. තමන්ට අනාගතයේ වුවද එබඳු මාර්ගඵලාධිගමයකට ඒ සාකච්ඡා කිරීම, ඒ අසාසිතීම උපකාර උපනිශ්‍රේද බලවත් හේතුවක් පවතී. අනේ නිසා සාකච්ඡා කිරීමේ කියන එක මංගල කාරණයක් බුදුරජාණන් වහන්සේ වදාරනවා එය තමන්ගේ මෙලොව පරලොව දියුණුව සඳහා මේ අටුවාවේ නම් කියන්නේ මේ විනය සුත්තන්තං අඤ්ඤමඤ්ඤං සුත්තත්තං සුත්තන්තං සාකච්ඡා සූත්‍රාන්තයන් කියන කරුණු වුණවුන් සාකච්ඡා කරනවායි විනය ධරයෝ විනය සාකච්ඡා කරනවායි ආභිධර්මිකයෝ අභිධර්මය ගැන සාකච්ඡා කරනවායි ජාතක භාණකයෝ ජාතක කතා පිළිබඳ සාකච්ඡා පවත්වනවායි අට්ඨ කතිකා අට්ඨ කතා අර්ථ කථාචාර්යවරු ඒ අර්ථ කථා පිළිබඳ සාකච්ඡා කරනවායි කියලා. ඒ වගේම නිරුද්ධත විචිකිච්ඡා පරේත චිත්ත විසෝධනත්තං වහ වා. අන්න ඒක වැදගත් එකක්. නිරුද්ධත කියන්නේ හීන කියන්නේ සිත ගැටුණු, සිත හැකුළුණු, සිත මැලි වුණු අවස්ථාව. අත්ථීන මිද්දේකදී ඉපදුණු අවස්ථාවක්. සතිපට්ඨාන සූත්‍රයේදී නම් එය දක්වන්නේ කෙසේද? සංචිත්තං වාචිත්තං සංචිත්තං චිත්තං පජානාති. සිතේ හැකිලුණු අවස්ථාව, කම්මැලි වුණු අවස්ථාව, ඒ තීන මිද්ද එය ඉපදුණු අවස්ථාව කියන මෙය. අනිත් අවස්ථාව තමයි උද්දච්චය ඇති වූ අවස්ථාව. උද්දච්චය කියන්නේ නොසන්සුන්කම. සිත අරමුණේ පිහිටන්නේ නැහැ, සැලෙන ගතිය. බොහොම කැළඹිලි ස්වභාවය ඇති අවස්ථාව. ඒ වගේම විචිකිච්ඡා කියන්නේ සැක උපදින අවස්ථාව. මේ කරුණ අවස්ථා තුන දක්වනවා. ලීන, උද්ධත, විචිකිච්ඡා, පරේත. ඒ කියන්නේ සිතේ හීන විද්‍යාව හටගත් හට ගැනීම නිසා එහෙම නැත්නම් උද්ධච්චය හට ගැනීම නිසා එහෙම නැත්නම් විචිකිච්ඡාව හට ගැනීම නිසා ඒවායින් මැඩුණු සිත් ඇති අවස්ථාවලදී විචිකිච්ඡා පරේත එබඳු සිත විසෝධනප්පා. ඒ ලීන උද්දච්ච විචිකිච්ඡා කියන මේවා දුරු කර ගැනීම සඳහා ඒවායින් පිරිසුදු කර ගැනීම සඳහා විසෝධනප්පා සම්හි සම්හි කාලේ සාකච්ඡා ඒ ඒ අවස්ථාවලදී සාකච්ඡා කරනවා. දැන් කෙනෙකුට එහෙම අවස්ථායි දෙන්නට පුළුවන්. භාවනා කරමින් සිටින විට භාවනා කරන්නට බැත් වූ කෙනෙකුට මේ සිතේ ඇති කලණී ස්වභාවය දුරු කර ගැනීම මහත් අමාරු කාරණයක් පවතිනවා නම් ඒ පිළිබඳව තමන්ගේ ආචාර්යවරයා සමග සුදුසු සාකච්ඡාවක් පවත්වත හැකියි. ඒ ඒ ඒ උද්දච්චය දුරු කර ගැනීම තමයි. එහෙම නැත්නම් බලවත්සේ කම්මැලි ගතිය ඇතිවීමෙන් සමානක භාවනා කර්මයේ යෙදෙන්නටම බැරි නම් එහෙම වේලාවලදී එය දුරු කර ගැනීම සඳහා දැනගත යුතු කරුණු කවරේදයි තමන් නොදන්නා හේතුවෙන් අන්‍යයන් සමග ඒ අගුරුවරයන් සමග සාකච්ඡා කරලා දැනගන්නට ඕන. විචිකිච්ඡාවක් ඇති වුණාම සමහර කෙනෙකුට ඒ විචිකිච්ඡාව ඇති වෙන්නට පුළුවන්. ඒ විචිකිච්ඡාව ඇති වුණාම විචිකිච්ඡාව දුරු කර ගැනීමට හේතු වෙන පරිදි ඒ සාකච්ඡාව කළ යුතුයි. අනේ බඳු අවස්ථාවද සාකච්ඡාවන්ට සුදුසු අවස්ථා හැටියට දක්වා පිළිගන්න. ඒවයි අයි කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කල්හි ධර්ම සාකච්ඡා පැවැත්වේ. නිකම්ම සාකච්ඡා කියලා නෙවෙයි මෙතන ඉන්නේ. ධම්ම සාකච්ඡා. ඒකත් මතක තබා ගන්න. එහෙම නැත්නම් නිකම් සාකච්ඡා නම් කොටිකුත් කරනවා. ධම්ම සාකච්ඡා කියන එකයි විශේෂයෙන් සැලකී යුතුන්නේ. ඊළඟට ඒ ඒ ගාථාවෙන් දැක්වෙන කරුණ මොනවාද? කම්ති සෝවචස්සතා සමන දස්සනං කාලේන ධම්ම සාකච්ඡා කියන මේ හතර. ඒවා ඒ ඒවා යුක්ත අයට මෙලොව පරලොව කියන ඒ දෙලොවම දිනුව හිස් පිළිස පවත්නා කරුණු බැරි බුදුරජාණන් වහන්සේ මංගල කර්ම හැටියට ඒවා වදාළා. අපිට ඊට වඩා අද කියන්නට බෑ. එතෙන් සිට තපෝ ප්‍රඥ පරියන්ත කියන තැනටයි අනිත් දවසේ අපි කියන්නේ මම දැනේ ඊළඟ දවසේ අපට මංගල සූත්‍රය පිළිබඳ ඒ දේශන මාලාව අවසන් කරන්නට පුළුවන් වෙයි කියලා හිතනවා. අද අපි එතකින් නවත්වමු.